තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට සුපුරුදු ලෙස අදත් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට මේ භාවනාව පිළිබඳව අපට කියා දෙන්නට අප කළ ගෞරවනීය ආරාධනාව පිළිඅරගෙන වැඩම කරන්නට යෙදුනා ලබුණෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිතුක නම කියනට අවසරයි ස්වාමීන් වහන්සේ පූජනීය කොත්මලේ කුමාර කස්සප පින්න ස්වාමීන් වහන්සේ අප මුලින්ම ස්වාමීන් වහන්සේව ගෞරව නමස්කාර පූර්වකව සාකච්ඡා මණ්ඩපයේ වෙත පිළිගනිමු අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනාව පිළිබඳව විවිධ සම්ප්‍රදායන් ඔස්සේ සහ විකෘති මතවාද මේ සියල්ල එකට එක්ුණ දේශනා සාකච්ඡා බොහෝමයක් පවතින කාලයක සති ටීවී ලෙස අප නිරන්තරයෙන්ම වගකීමෙන් යුක්තව තේරවාද ධර්මයේ ත්‍රිපිටක අටකතාවලට ගලපාලමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් දේශනා සිදු කරවාගෙන ඔබට අසන්නට ශ්‍රවණය කරන්නට අප ඉඩකඩ සලසා දෙනවා. එවෙනිම තවත් මේ භාවනාව සම්බන්ධයෙන් අප ඒ පිළිබඳව සාකච්ඡා කරන වැඩසටහන මේ කමඨහන වැඩසටහන අද වැඩසටහනේ ආරම්භයේ විදිහටම ගෞරවනීය සංඝ මට පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ 40 කර්මස්ථානවල සංඥාස් මේ වැඩි යුතු නැවැඩිය යුතු කියන කාරණා යටතේ ප්‍රභේද කරලා තිබෙනවා සංඥාස්. එෙහිදී ආනාපාන සතිය නොවැඩි යුතු කර්මස්ථානයක් විදිහට පෙන්වලා දීලා තියෙනවා සංඥාස. ඒ නොවැඩිය යුතු කියන අර්ථය කොහොමද අපි දැනගන්න ඕනේ? ඇයි එහෙම පෙන්වලා දීලා තියෙන්නේ ධර්මයේ මේ පිළිබඳව අපට ආරම්භයේදීම පැහැදිලි කිරීමක් කරලා දෙන්න සංඥාස. තේරුම් ගන්න සියලු දෙනාටම කමඨහන් පිළිබඳව අපි බලනකොට සංසතර කර්මස්ථානයන් දිහා අපි විශේෂ අවධානයක් යොමු කළාම අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා භාවනා කමඨහන වැඩි යුතු සහ නොවැඩි යුතු කියන ප්‍රභේදයකට අනුව නෙමෙයි. ඒ කියන්නේ වැඩිමක් සහ නොවැඩිමක් කියන තැනකින් භාවනා කමඨහනෙන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කමඨහනක් කියන්නේ වඩන්න තියෙන දෙයක් තමයි. හැබැයි භාවනාවෙන් අපි කමඨහනක් අනුව හිත පවත්වාගෙන යනකොට අපිට උපදිනා නිමිති. උපචාර අර්පණ ප්‍රතිභාග නිමිති වශයෙන් අපි නිමිති උපද ගන්නවා. එතකොට අර්පණ ධ්‍යාන ලැබීම සඳහා උපකාර වෙන්නේ භාවිත කරන්නේ අර නිමිති පරිකරම කිරීමත් එක්ක. එතකොට මේකේ තියෙනවා වර්ධිත වර්ධනය කරන නිමිති සහ වර්ධනය කරන නිමිති කියන සමහර නිමිති ඉපදුණු නිමිති ඒවා වර්ධනය කරන්නේ නැහැ. සමහර නිමිති ඒවා වර්ධනය කරනවා. එතකොට අපි උදාහරණයක් ඇටියට ගත්තොත් දස කසින යන්නේ. කසින භාවනාවකදී කසින භාවනාව තුළ අපි උපද්ද ගන්න නිමිත්ත කසින මණ්ඩලයක් දිහා බලාගෙන අපි භාවනා කරනවා. එතකොට ප්‍රශ්න මණ්ඩලයේ ඒ සුදුසු ආකාරයට සකස් කරගෙන මේ අදාළ දුර ප්‍රමාණයෙන් මේ විදිහට තබාගෙන අපි මේ භාවනාවේහි නියැලෙනකොට අපි ඉස්සෙල්ලාම කරන දේ තමයි අර කසින මණ්ඩලයේ නිමිත්ත මනසට උපුටා ගැනීම. ඒක කසින මණ්ඩලයේ දිහා බලාගෙන අපි දැන් පටවි කසිනේ නම් අපි වඩන්නේ ඒ පටවි කසිනය කසින මණ්ඩලය අපි සකස් කරගෙන පටවි කසින මණ්ඩලය දිහා බලාගෙන එහි වර්ණය හැඩය වශයෙන් අපි එහි පටවි සංඥාව පිළිබඳව පටවිය පිළිබඳව මෙනෙහි කරමින් මුදු ඒ මාත්‍රිකව නිමිත්ත ග්‍රහණය කිරීම සිද්ධ කරනවා. ඒකට මේ කසින මණ්ඩලයේ නිමිත්ත මනසට උපුටා ගැනීම තමයි අපි උද්භාග නිමිත්ත කියලා කියන්නේ. උද්භාග නිමිත්ත පහළ වීමෙහි තිබෙන ලක්ෂණය තමයි අපිට අර බාහිර නිමිත්ත දිහා බලාගෙන ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට දැකපු නිමිත්ත ගැන මනසට උපුටා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක නැවත නැවත පුරුදු කිරීමක් නැතුව. හැබැයි අපි නැවත නැවත කසින මණ්ඩලයේ දිහා බලමින් නැවත ඇස් පියාගනිමින් අර නිමිත්ත ආවර්ජනා කරමින් මේ විදිහට නැවත නැවත පුරුදු කිරීම තුළ අපිට පුළුවන්කම තියෙනවා හරියට ඇස් දෙක අරගෙන ඉන්නකොට පේනවා වගේම අර බාහිර නිමිති ඔක්කොම නැතිව අර කසින මණ්ඩලයේ පමණක් Tamange මනසට උපුටා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට උපුටාගත්ත කසින මණ්ඩලය අපි මනසින් තවදුරටත් ඒ මණ්ඩලය දිහා බලාගෙන දැන් ඇස් පියාගෙන පිළිබඳව පරිකර්ම කරනවා. ඒ කියන්නේ ඉතින් අපි ඒ පිළිබඳව මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඒ විදිහට අපි මෙනෙහි කිරීම සිදු කරගෙන යනකොට අපිට ඒ උද්භාග නිමිත්තට වඩා ඉතාමත් පැහැදිලි ඉතාමත් වර්ණයෙන් යුක්ත බොහොම මේ ඕභාසයෙන් යුක්ත ඕභාසාන්විත මණ්ඩලයක් නිමිත්තක් අපිට හම්බ වෙනවා. ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. අර උද්භාග නිමිත්තට වඩා බොහොම ප්‍රභාෂ්කරයි බොහොම පැහැදිලි එතකොට මේ ප්‍රතිභාග නිමිත්ත මේ ප්‍රතිභාග නිමිත්ත අපිට පුළුවන්කම තියෙනවා වර්ධනය කරන්න වර්ධනය කරන්නට කියලා කියන්නේ දැන් අර කසින මණ්ඩලය දිහා බලාගත්තාම අපිට ඒ මණ්ඩලය බොහොම පොඩි දෙයක් හැබැයි දැන් මේ ප්‍රතිභාග නිමිත්ත පහල කරගත්ත කෙනාට මේක මේ කසින මණ්ඩලය ලොකු කරන්න පුළුවන් තමන්ගේ මනසින්. තමන්ගේ මනසින් අර ප්‍රතිභාග නිමිත්ත ලොකු කරන්න පුළුවන්. ඒක හුදෙක්ම තමන් පමණට ලොකු කරන්න පුළුවන් තමන් ඉන්න ප්‍රදේශයට ලොකු කරන්න පුළුවන් මේ විදිහට පතුරවා හරින්න පුළුවන්කම තියෙනවා හාත්පස මුළු ප්‍රදේශයක් ඒක තමන් කෙනකෙනාගේ භාවනා විෂය අනුව කෙනකෙනාගේ සමාධියේ ප්‍රගුණතාවය අනුව මේ අනන්ත අපරිමාණව යාට මේ නිමිත්ත පතුරවා හරින්නට පුළුවන් එතකොට වලවල් ගොඩලි මේ කඳු රැලි නිම්න පර්වත මේ මොකක්වත් නැතුව එයාට හරියට අර බෙරයක බෙර ඇහැක හැම බොහොම සමානව එක සමව ඇදලා තියෙනවා වගේ එක්කම පටවි සංඥාවෙන් පටවි නිමිත්ත උපදවා වාසය කරන්න පුළුවන්. එයාට ඒ තරම් පතුරවන්නට පුළුවන්කම තියෙනවා. දැන් මොකද්ද පැතිරෙන්නේ? අර උපුටාගත්ත නිමිත්ත තමයි එයා ඒ විදිහට පැතිරෙන්නේ. ඒකට මේ විදිහට නිමිත්ත පැතිරවීම තුළ එයාට මේක මේ භාවනාව අපි නම් කරන වර්ධනය වෙනවා භාවනාවක්. ඒ නිමිත්ත වර්ධිතයි. වර්ධනය වෙන දෙයක්. අන්නේ නිසා වර්ධන නිමිත්ත තියෙන භාවනාවන් තියෙනවා. එතකොට ධානලාභියෙකුගේ ඊට පස්සේ ඍද්ධි සම්පන්න භාවයන් උපදවනකොට ඍද්ධිමේ ඥානයන් උපදවනකොට අරයා පතුරවපු විශේෂක තමයි යාට ඍද්ධිය වඩන්න පුළුවන්කමක් තියෙන්නේ. අපි හිතමුකෝ කෙනෙක් දිබ්බ චක්ක උපදවනවා කියන්නේ. අර ඒ බඳු මට්ටමක අර සමාධිය තුළ උපදාගත්ත නිමිත්ත කොයිතරම් දුරට යා වඩලා තියෙනවාද ඒ තරම් දුර තියෙන නිමිතියක් ඇස් දෙකට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කොයි තරම් දුරට පතුරවන්න පුළුවන්ද ඒ තරම් දුර ශබ්ද යාට අහන්න පුළුවන්කම තියෙනවා. අර ඒක සමාධියත් එක්ක එකට ප්‍රතිබද්ධයි. ඒක තමයි නිමිත්ත වර්ධනය වෙන අවස්ථාවන් කියලා කියන්නේ. අවර්ධන නිමිති කියලා කියන්නේ දැන් ආනාපාන සති වගේ භාවනාවක් අපි වඩනකොට මේ කමතහන වර්ධනය වෙනවා, කමතහන වැඩෙනවා. හැබැයි කමතහන වඩනකොට ආනාපාන සති භාවනාවේ නිමිති පහළ වෙන්නේ කෙන කෙනාට ආලෝක සංඥාදී ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව අපි මුලින් තැකීමක් නොකොට භාවනා කරනකොට අපිට ආනාපාන සති භාවනාවේ ආස්වාස ප්‍රස්වාස නිමිත්තම ඊටාම පැහැදිලි බොහොම සැහැල්ලු පුළුම් දෙයක් වගේ Tamanta දැනෙන මනසින් උපුටාගත්ත නිමිත්තක් විදිහට එනවා. දැන් මේක එන්නේ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත කාය ප්‍රතිබද්ධ වූ ආස්වාස ප්‍රස්වාසයෙන් නෙමෙයි. මනසින් උපුටාගත්ත ආස්වාස ප්‍රස්වාස නිමිත්තක් තමයි එතනින් එහාට එහා වඩන්න පටන් ගන්න. දැන් මේ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත පැතර වීමක් නැහැ. දැන් මේක පතුරවන්න බෑනේ අපිට වශයෙන් හැමතිස්සෙම පතුරවනවා කියන එකක් වෙන්නේ නෑ තමන්ගේ ආස්වාස ප්‍රස්වාස නිමිත්ත. අන්න ඒ නිසා තමයි ආනාපාන සති භාවනාව අවර්ධන භාවනාවක් කියන නිමිත්ත වර්ධනය. ඒ නිමිත්ත වර්ධනය කරන භාවනාවක් නෙමෙයි. ඒ නිසා තමයි ඒක ඒ විදිහට භාවනාවක් විදිහට නම් කරන්නේ වර්ධනය නොවන නිමිති ඇති භාවනාවක් විදිහට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සංඝාස වහන්සේ පැහැදිලි කිරීමක් කරා මේ ආලෝක සංඥාව පිළිබඳව සඳහන්. ධර්මයේ සඳහන් වෙන සමාධියට උපකාරක ධර්මයක් විදිහට ආලෝක සංඥාව සඳහන්. සනත මට එතනදී පැහැදිලි කිරීමක් කරලා දෙන්නේ ආලෝක සංඥාව කියන්නේ මොකක්ද? ආලෝක සංඥාව උපද්දව ගන්නෙ කොහොමද? සහ ආලෝක සංඥාව සමාධියට උපකාරක ධර්මයක් වෙන්නේ කොහොමද සංඥාංශ? ආලෝක සංඥාව පිළිබඳව අපි සාකච්ඡා කිරීමේදී ආලෝක සංඥාවන් අපිට කිහිප ආකාරයකට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එකක් තමයි මේ භාවනා කරනකොට හිත සමාධිමත් වෙනකොට කෙනකෙනාට විවිධ ආලෝක කදම්බ පෙනී තිබෙනවා. ඒක තමන්ට වැටහෙන ආකාරයන් ඇත්තටම මනසින් තමන්ට වැටහෙන ආකාරයක්. ඒකට ඒ වගේ දේවල් පිළිබඳව අපි මනස යොමු නොකළ යුතුයි. සමහර වෙලාවට කෙනෙකුට ඇස් පියාගෙන භාවනා කරනකොට විවිධ ආලෝක පේනවා. ඊට පස්සේ පේන එළි දිහා බල බල ඉන්නකොට අර සමාධිය අඩු වෙලා යනවා. අපෝ එළිත් නැති වෙනවා. භාවනාවක් ඉවරයි. දෙකම නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ ආලෝක නිමිති පේන ඒවලුත් තියෙනවා. සමහර ඉන්නවා ආලෝක නිමිති බලන්නම භාවනා කරනවා. මේක කොහොම හරි ආලෝක නිමිති පේනවා කියලා ඒක බලන්න භාවනා කරනවා. කොහොමත් අපි ඇස් තියාගෙන ඉන්නකොටත් අපිට යම් වර්ණ නිමිති පේනවනේ පොඩි පොඩි නිමිති අපි පාදට වැඩිව පේනවා. ඔක ඇතුලේ පොඩි පොඩි නිමිති පේනකොට අන්න ඒක මනසින් අල්ලගෙන මට පෙනුන මේ මාළෝක නිමිති කියලා ඒක පිළිබඳව සංකල්පමය වශයෙන් ඇති කරගන්න ඒවා කියන්නේ. මේ ආලෝක නිමිති කිව්වහම මේ ව්‍යාජ ආලෝක නිමිති තමයි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල්. එතකොට දැන් මේ ආලෝක නිමිති ගැන කතා කරනකොට අපිට අවස්ථා දෙකක ප්‍රධාන වශයෙන් මේ ආලෝක නිමිති පිළිබඳව සාකච්ඡා කරන තැන් හඳුනා ගන්නට පුළුවන්. ඒකේ පළවෙනි එක තමයි ඕභාස කසිනය තුළ ආලෝක සංඥාව වැඩි වෙනවා. ඕභාස කියලා කියන්නේ මා ආලෝකයටනේ. එතකොට යම් ආලෝක නිමිත්තක් පිළිබඳව හිරු එළියේ හෝ යම් කිසි මණ්ඩලයක් ආලෝක මණ්ඩලයක් ගිනි පුළඟක් දිහා බලාගෙන හරි වෙන කෙනෙකුට ආලෝක සංඥා වඩන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආලෝක කසින භාවනාව තුළ එයා අර පඨවි කසිනේ පිළිබඳව කිව්වා වගේම මනසින් උපුටා ගන්න නිමිත්තක් තියෙනවා. ඒක කියනවා උද්භාග නිමිත්ත කියලා. ඒ නිමිත්ත පරිකරම කරනකොට එයාට උපදින නිමිත්තක් තියෙනවා පටිභාග නිමිත්ත කියලා. එතකොට මේ මනසින් ගත්ත ආලෝක නිමිත්තක් තියෙනවා. ඒ ආලෝක නිමිත්තට පතුරවන්න පුළුවන් මුළු ලෝකෙටම පතුරවන්න පුළුවන්කම තියෙනවා. එතකොට වෙන ග්‍රහ ලෝක දක්වාම පතුරවන්න පුළුවන්කම තියෙනවා. කෙන කෙනාට ආලෝක නිමිති කියන එක. එතකොට මේ ආලෝක නිමිත්ත උපුටා ගත්තේ මොකෙන්ද? කසිනයක් තුළින් ඕභාස කසිනය තුළින් අන්න ඒක තමයි අපි ආලෝක සංඥාවන් කියලා කතා කරන ප්‍රධාන ආලෝක සංඥාවක් බවට පත් වෙන දේ බවට පත් වෙන්නේ ඊට පස්සේ ආලෝක සංඥාව පිළිබඳව කතා කරන අනිත් තැන තමයි තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා ආලෝක සංඥා මනසිකරෝති කියලා කියන ආලෝක සංඥාවන් මෙහි කරනවා කියන්නේ තීන මිද්දේ දුරු කර ගැනීමට උපකාර වන දෙයක් තමයි ආලෝක සංඥාව කියන්නේ දැන් ගොඩක් වෙලාවට නිදා ගන්න ඕන වුණාම අපි මොකද කරන්නේ? ආන්දරේට හොඳ තීරේලිය වැටෙනවා නම් කර්ටන් එකක් දාලා තියෙනවා මොකද කරන්නේ? අපි කර්ටන් එක වහනවානේ. ඒ කියන්නේ අර අඳුරත් එක්ක එන දේ සමහර වෙලාවට ඒක මේ තීන මිද්දේට බොහොම හිත කරයි. එතකොට අර ආලෝක සංඥාවන් පිළිබඳව අපි නැවත මනසින් කරන මානසිකාරය කිරීම තුළ තීන මිද්දේ දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට මොන විදිහේ ආලෝක සංඥාවක් යා මෙනෙහි කරන්නේ? එතකොට යථා දිවා තථා රත්ති යම්සේ දවල් කාලයේ තියනවා නම් ඒ විදිහටම රාත්‍රී කාලය පිළිබඳව එයා මානසිකාරය පැවැත්වීම කරනවා. දැන් දහවල් කාලයේ යම් බඳුද තමන්ට රූප නිමිති පේනවද? ඒ දෙයම එයා මනසින් ආවර්ජනා කරමින් රාත්‍රී කාලයේදී ඒ විදිහටම එයා මානසිකාරය පවත්වන්න පටන් ගන්න ඇස්තික් තියාගෙන එයා ඒ දවල් කාලයේහි නිමිති රාත්‍රී කාලයේහි අදිෂ්ඨාන කරනවා. ඒ විදිහට මනස පවත්වන්න උත්සාහ කරනවා. මේක දැන් දෙකක තියෙනවා. අර මුලින් කතා කරපු එකෙත් අපිට ආලෝක නිමිති කියන තැනදී ඕභාස කසිනේ වඩපු කෙනෙකුටත් ඒ විදිහට පවත් ගන්න පුළුවන්. දඹමල්ල පුත්ත තෙරුන් වහන්සේ උන්වහන්සේ ඕභාස කසිනේ වල උන්වහන්සේ වැඩම කරනවා මේ කලවරේ වඩිනවා කියලා තමයි අනිත් සමුදුන්ට තේරෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ එක ගිනි හුලක් අරගෙන යනවා දවසක් ගිනි හුල නෙවෙයිලා උන්වහන්සේ වඩිනවා. එතකොට තමයි අනිත් සමුදුන්ට දන්නේ මේ ගිනි හුල නිකන් තමයි උන්වහන්සේ අරගෙන වඩින්නේ කියලා. එතකොට ඒ වගේ අර ඔබහස කසිනේ ඔබතු පද්දගත්ත කෙනෙකුට දවල් කාලේ යම් බඳුව පවතිනවද රාත්‍රී කාලේ ඒ බඳු සංඥාවක් ඇසුරු කරගෙන ඒ ගමන් කිරීම මේ වගේ දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ඔබහස කසිනේ තුල උපද්දගත්ත සත්‍යයක්. හැබැයි තීන මිද්දේ දුරු කරගන්න ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියලා කියන්නේ අර විදිහේ ආලෝක සංඥාවක් පද්දගත්ත මට්ටමක ඉන්න කෙනෙකුට නම් සීන විද්‍යාව කියනවා කියන එක දෙන්නේ නැහැ නේද? ඒ වගේ ආලෝක සංඥාවක් උපද්දගත්ත මට්ටමක ඉන්නේ ඒ වගේ මට්ටමක් පවතින්නෙම තීන මිද්දේ දුරු කරපු නිවර්ණ ධර්මයන් යටපත් කර මානසික මට්ටමක් තියෙන කෙනෙකුට. එහෙනම් තීන මිද්දේ නැමැති නිවර්ණය දුරු කිරීම සඳහා ආලෝක නිමිති මානසිකාරය කළ යුතුයි කියලා කියන්නේ අර උපද්දගත් ආලෝක සංඥාව සමවැදිලා ඒක දකින්න කියන එක පිළිබඳව නෙමෙයි. එතනදී කතා කරන ආලෝක සංඥාව කියලා කියන්නේ මේ දවල් කාලේ යම් බඳුද ඒ බඳු ආලෝක නිමිතිය ඇසුරු කිරීම. ඒක සමහර වෙලාවට හොඳ එළිය තියෙන තැනට යෑමෙන් කරන්නත් පුළුවන් මේ ආලෝක නිමිති අපිට දැන්. දැන්නවනේ Tamange හිත කියනකොට අඳුර තැනකට යන්න කියලා. දැන් සමෝ භාවනාවක් කරනකොට හොඳට එළිය තියෙන තැන ඉඳ ඉතිහාම නිඳ ගියොත් ඔක්කොටම පේනකොට හිත කියන පොඩක් අඳුරු මුල්ලක් තිබ්බොත් එතෙන්ද ගියාම පහසුයි කියන්නේ. ඒකට ඉක්මනට එතන අල්ලගන්න තමයි බලන්නේ. හැබැයි එහෙම යන්නේ නැතුව අපි හොඳට ආලෝකමත් තැන ඉන්නකොට අර තීන මිද්දේට ප්‍රතිවිරුද්ධයි ඒක. ඒකට ඒක උපකාර වෙනවා. ඒ වගේම අපි තනියම හිටියත් අපිට ආලෝක නිමිත්ත අදිස්ථාන කරගන්නට පුළුවන්කම තියෙනවා. අර දවල් කාලේ යම්බඳු රාත්‍රී කාලේ මේ නිමිත්තම Tamange හිතින් සබමින් අදිස්ථාන පවත්වන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා ආලෝක නිමිති මනසිකරණය කියලා. ආලෝක නිමිති මනසිකාරයේ කළ යුතු වෙන්නේ තීන මිද්දේ දුරු කර ගැනීම සඳහා නූපන් තීන මිද්දේ නූපදීමට උපන් තීන මිද්දේ දුරු කිරීමට මේ ආලෝක සංඥාව හේතුවක් වෙනවා. ඒ හින්දා මේ දවල් කාලේ යම්බදද රාත්‍රී කාලයේදී තිබඳුයි කියලා අපි මානසිකාරයේ පැවැත්වීම ආලෝක සංඥාව වැඩිමක් බවට පත් වෙනවා වගේ මේක උපකාර වෙනවා අපිට තීන මිද්දේ කියන දේ දුරු කරගන්නට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි කමඨහන වැඩසටහන තුළ මේ පසුගිය වැඩසටහන් තුළ ආනාපාන සතිය සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් යම් යම් කාරණා දැන කියාගත්තා. ඒ වගේමයි ඔබට මතක ඇති භාවනාවට යොමු වෙන කෙනෙක්ගේ කොහොමද වටපිටාව සකස් වෙන්න ඕනේ සහ මේ භාවනාවට යොමු වෙන සහ දැනට භාවනාව සිදු කරන අයගේ කොහොමද චරිතය ඒ වෙනුවෙන් සකස් වෙන්න ඕනේ මෙන්න මේ කාරණා සියල්ල කමඨහන වැඩසටහන තුළදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ යම් කෙනෙකුට මේ වැඩසටහන් ශ්‍රවණය කරන්නට නොහැකි වුණා නම් සතිටීවි YouTube නාලිකාවට ප්‍රවේශ වීමෙන් මේ වැඩසටහන් වගේම සතිටීවි ඔස්සේ විකාශය කරන සියලු වැඩසටහන් නැවත නැවතත් ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ බවත් සිහිපත් කරමින් ස්වාමින්වහන්ස මට ඊළඟට පැහැදිලි කිරීම කරලා දෙන්න සන්නක මේ ආනාපාන සතිය සම්බන්ධයෙන්ම සර්වකාය ප්‍රතිසංවේදීව ආස්වාද කරමි එක් වෙනවා සන්නස ආස්වාද කරමි එක් වෙනවා මෙන්න මේ මේ කාරණා සංඥාංශ මේ අපි කොහොමද දැනගන්න ඕනේ භාවනා කරන කෙනෙක් සහ භාවනාවේ යොමු වෙන්නට හිතන කෙනෙක් විදිහට කොහොමද දැනගන්න ඕනේ සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියලා කියනකොට සියලු ආස්වාස ප්‍රස්වාස කාය ප්‍රතිසංවේදීව ආස්වාස කරනවා සියලු ආස්වාස ප්‍රස්වාස කාය ප්‍රතිසංවේදීව ප්‍රස්වාස කරනවායි කියලා හික්මීම ඇති කර ගන්නවා. ඒකට මෙතනදී සික්කති කියලා කියන්නේ හික්මීම කියන එකට තමන්ගේ ශික්ෂණය. ඒකට තමන්ගේ හික්මීම තියෙනවා. සබ්බකාය ප්‍රතිසංවේදී කියලා කියන්නේ සබ්බ කියන්නේ සියලු කියන එක. කාය කියන්නේ කය පිළිබඳව කියන්නේ. ඒකට කය පිළිබඳව ප්‍රතිසංවේදීව හික්මනවා කියන එක තමයි මෙතනදී අදහස් බවට පත් වෙන්නේ. ආස්වාස්ය පිළිබඳව හික්මනවා. සියලු කය ප්‍රතිසංවේදීව ප්‍රස්වාසය පිළිබඳව හික්මනවා. ඒක මෙතනදී කාය කියන වචනය පාවිච්චි කරන්න හේතුව තමයි සමූහයක් කියන අර්ථයෙන්. ඒ කියන්නේ යම් කිසි විදිහකින් යම් සමූහයක එකතුවක් තමයි කායක් හැටියට දක්වන්නේ. අපිට කාය කියන වචනය හඳුනා ගන්නට පුළුවන් චේතනා කාය. චේතනා සමූහය කියන එකට මේ කාය කියන වචනය නැතන් තැනකදී පාවිච්චි වෙනවා. අන්න ඒ වගේ තමයි මෙතනදිත් මේ පාවිච්චි වෙන කාය කියන වචනයේ සමූහයක් හැඳින්වීම සඳහා. එතකොට මොකද්ද මේ හඳුන්වන සමූහය? ආශ්වාස ප්‍රශ්වාස සමූහය. එතකොට කාය කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයට. එතකොට කායේසු කායඤතරාම් වික්‍රය දං ආශ්වාස ප්‍රශ්වාසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මධ්‍යමනිකාය ආනාපාන සති සූත්‍රයේදී මේ ආශ්වාස ප්‍රශ්වාසය කියන එක කයයන් අතරින් එක්තරා හයක් කොටම දේශනා කරනවා. එතකොට දැන් අපිට මේ සමෝහය කියන එක වැටහෙන්නේ අපේ සංඥාමය වශයෙන් ගත්ත මනසකට මේ තියෙන කය අපිට මම කියලා අපිට දැනෙන්නේ මේ තියෙන කය අපිට මේ පුද්ගලයෙක් හැටියට හැඟෙන්නේ හැම වෙලාවකදීම මේක සංඥාවෙන් පරිග්‍රහණය කරගත්ත නිසා අපි මේ මම කියලා ඇති කරගන්නේ සංඥාමය මට්ටමක. මේක පුද්ගලයෙක් කියලා අපි ඇති කරගන්නේ සංඥාමය මට්ටමක. කියන්නේ මේක සම්පූර්ණම අපි පරිග්‍රහණය කරලා මේ අල්ලගෙන යන්නේ මොකකින්ද? මේක සංඥාමය මට්ටමකින් තමයි මේ කය අපි අල්ලගෙන තියෙන්නේ. එතකොට ඔය සංඥාමය මට්ටම නැති වුණොත් මේ කය මම වෙන්න පුළුවන් කමක් නැහැ. මේක මම කියලා හඳුනා ගන්නා නිමිත්ත මැකුණොත් මේ කය දකින්නකොට පිට කෙනෙක් නේද? මේක Tamanට පිට කෙනෙක් බවට පත් වෙනවා මේ කය දකින්නකොට මම සාමාන්‍යයෙන් විතර මතක් කරන දෙයක් අපේ පෙර ජීවිතයේ අපේ තිබුණ කය මනුස්සයෙක් කියලා ඉඳලා කය සංරක්ෂණය කරලා තිබුණා අපිට බලන්න ගියොත් එහෙම. දැන් මේ විදිහටම තියනවා අපිට හිතෙනවාද ඒ කය මම කියලා. දැන් මේ මම කියලා හිතෙන්නේ නේ. ඒ කය මම කියලා හිතෙන්නේ නැහැ. ඇයි දැන් එතන සංඥාව උපදින්නේ නැහැ මේ කය අසුරු කරගෙන. ඒකද ඒක මම නෙමෙයි. දැන් මේක අසුරු කරගෙන උපදිනවා. දැන් මේක මම වෙලා. දැන් එදා ඒ මම කියාගත්ත මේ වගේම තිබුණු අවස්ථාවක තිබුණ කයක් නෙමෙයිද මම ඌ බවට Tamange හිතින් අල්ලගත් එකක් නෙමෙයිද දැන් තියෙන්නේ. එකක් තමයි එතනක් තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම අපි කය පරිහරණය කරනවා කියලා කරන්නේ සංඥාමය මට්ටමින් අල්ලගත්ත මේ කයෙහි පරිහරණය කිරීමක් තමයි අපි සිද්ධ කරන්නේ. ඒකට සංඥාමය මට්ටමින් අපි මේ අල්ලගත්ත කය මේ විදිහට පරිහරණය කරනවා කියන තැනකදී අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේ භාවනාව තුළ ආනාපාන සතිය තුළ ආශාස ප්‍රසආස කියන නිමිත්ත අපිට වැඩෙන්න පටන් ගත්තාම මේක එක්තරා කයක් බවට පත් වෙනවා කියන්නේ මේක ඒ විදිහේ සංඥාමය කයක් බවට අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස කය අපිට හොඳින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියන්නේ. එතන මේ කය ප්‍රකට වෙනවා කියන එක නෙමෙයි ආස්වාස ප්‍රස්වාස කය ප්‍රකට වෙනවා කියන එක තමයි මෙදී අදහස් කරන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාස කය කියලා කියන්නේ මේ දරත සහිත මේ රළු ඕලාරික කයෙන් Tamange හිත ගැලවිලා අපිට ප්‍රධාන වශයෙන්ම කය හැටියට වැටෙන්නේ මොකද්ද? ආස්වාස ප්‍රසවාස නිමිත්ත. එතකොට මේ දරත සහිත කය ඇසුරු කරගත්ත දරත සහිත මනෝභාවය අපේ සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක ඒ විදිහට ප්‍රකට වෙන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අපිට හරි සැහැල්ලුවක් අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. දෙක්ම මේ කයේ තියෙන බරගතිය අපිට අයින් වෙලා ගිහිල්ලා කය නිතර වෙන බව අපිට දැනෙන්න පටන් අරගෙන මේක ක්‍රමානුකූලව ටිකින් ටික ටිකින් ටික වෙන දෙයක්. භාවනාව වැඩෙනකොට කායික සැහැල්ලුව ටිකෙන් ටික ඇති වෙන්න පටන් ගන්නවා. අර වලු මට්ටම ටික ටික ඇති වෙන්න පටන් ගන්නවා. නැති වෙලා යන්න පටන් ගන්නවා. මොකද අර නිමිත්තේ හිත පිහිටා සිටීම නිසා. එතකොට දැන් මේ කය අපි ඔස්සගෙන තියාගෙන ඉන්න හරි අමාරුනේ. මේ කය කෙලින් තියාගෙන ඔස්සගෙන තියාගෙන ඉන්න හරි අමාරුයි. එතකොට ඒ විදිහේ කය ඔස්සෝගෙන ඉන්න අපි සිතුවිලි ඉපැද්දේ නැති වුණොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවනේ. කඩාගෙන වැටෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිට මේ කය අමාරුවෙන් ඔස්සගෙන ඉන්නවා කියන එක ඒ මට්ටම සංසිඳෙන්න පටන් ගත්තාම මේ කය අසුරු කරගෙන නැවතන සිත් උපද්දන එක සංසිඳෙන්න පටන් ගත්තාම ආස්වාස ප්‍රසආස කය කරගත්ත මනසට. ඊටාම සැහැල්ලුවක් ඒ මනසට දැනෙන්න පටන් ගන්නවා. එතකොට එයාට ආස්වාස ප්‍රසආසය ඊටමත් හොඳින් ප්‍රකටව පේනවා. දැන් අපි කෙනෙක් තව කෙනෙක් එක්ක කතා කර කර ඉන්න වෙලාවකදී අකුලට කඩිච්චවක් එහෙම යාට දැනෙනවනේ. එයාගේ කය එයාට ප්‍රතිසංවේදී මේ මුළු අධිපහකායක ඇඟක් කෙනෙකුට ප්‍රතිසංවේදීකට දැනෙනවා සංවේදනා දැනෙනවා. එතකොට ආස්වාස ප්‍රස්වාසය කියන එක ප්‍රතිසංවේදී වෙනවා කියලා කියන්නේ එයාට ආස්වාස ප්‍රස්වාසය ඒ වගේ හුඟාම හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියන්නේ. එතකොට ඔතනදි තමයි ආස්වාස ප්‍රස්වාසය පිළිබඳව ප්‍රකට වීම පිළිබඳව කතා කරනකොට මුල මැද අග වශයෙන් ප්‍රකට වෙනවා කියලා කියන්නේ. ඕක තමයි සමහර වෙලාවට කෙනෙක් වරදවාගෙන මේ ආස්වාස ප්‍රස්වාසය එන්න කලින් හුස්ම පාර ඇදිලා එනවා වගේ හිතනවා. ඒක උඩට Tamanගේ මනස අරගෙන යනවා නැහින් අරගෙන ඇතුළට යනවා කියලා. ඊට පස්සේ මෙහෙට ගිහිල්ලා ආපහු ඒක ඇවිල්ලිවල එළියට යනවා. එතකොට හිතනවා එන එක කලින් එන්න කලින් ආවිය මෙතෙන්ද ගන්න එක මැදය උඩට යනවා කියන එක නැතිනම් පප්පුවට යනවා කියන එක අවසානයේ හැටියට මේ දින්දෙනවා කියන තැනින් අතර කරගෙන බලන ක්‍රමයක් තියෙනවා. ඒකට මේක ආනාපාන සති භාවනාවට අදාළ වෙන දෙයක් නෙමෙයි. මේ විදිහට මුලැඳාග මෙනෙහි කරන්න යනවා කියන එක ඒක භාවනාවේ සමාධිය උපදින්නේ නැති වෙන්න බලපාන ප්‍රධාන දෙයක් තමයි මේ විදිහේ මානසිකාර්ය ප්‍රවැත්වීම බොහොම වැරදි තැනකට තමයි මනසපත් වෙන්නේ. ඒක හේතුවක් බවට පත් වෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට ආනාපාන සතිය ප්‍රකට වෙනවා නිමිත්ත ප්‍රකට වෙනවා කියලා කියන්නේ නැතිනම් ආස්වාස ප්‍රස්වාස කය ප්‍රකට වෙනවා කියලා කියන්නේ අපේ ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ හිත තියාගෙන ඉන්න සති නිමිත්තේ හිත පිහිටවගෙන. ඒතර මේ සති නිමිත්තේ හිත පිහිටවගෙන තියාගෙන ඉන්නකොට හුස්ම පාර උඩට ගන්න යනකොටම සති නිමිත්තේ හිත පිහිටව ගත්ත කෙනාට ප්‍රකට වෙනවා දැන් ආස්වාස්ය පටන් ගත්ත බවටයට දැනුම තියෙන. එතන හිත පිට ගිහිල්ලා නැහැ. ඒ වගේම ආස්වාස් ප්‍රස්වාසයේ කරන ඇසිල්ලෙහි මැදේ ඒ කරන කාලය තුළ යාට සිහිය තියෙනවා ආස්වාස කරන බවට දැනුම තියෙනවා. ඒ වගේම ආස්වාසය කරලා අවසන් වෙනකොට දැන් ආස්වාසය අවසానයි කියන තැනට එයාට දැනුම තියෙනවා. එතකොට ඒකට තමයි මුලමැදග පිළිබඳව දැනුමක් තියෙනවා කියලා කියන්නේ. ආස්වාසය උඩට ගන්න හදනකොට ආස්වාස කරන බවට දන්නවා, කරන මොහොතේදී දන්නවා, ඒ වගේම කරලා අවසන් කරගත්ත තැනදී දන්නවා. එතකොට මේ පිළිබඳව තමන්ගේ මනසේ තියෙන දැනුම මේක ප්‍රකට වෙන්නේ අවදිමත් බවක් තියෙන මේ පිළිබඳ සිහිය පැවැත්වීමෙන්. එතකොට ඒක තමයි ඒක ප්‍රතිසංවේදී වීම තුළ තියෙන ලක්ෂණය. එතකොට ප්‍රතිසංවේදී නොවනකොට මොකද වෙන්නේ? හුස්ම ගන්නවා අපි දන්නේ නැහැ හුස්ම ගන්නවා කටි ටිකක් තියෙනවා. හැබැයි එතනින් එහාට දන්නේ නැහැ. එතකොට ප්‍රතිසංවේදී නොවීම ගොඩක් වැඩි වෙනකොට මොකද වෙන්නේ? අපි වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්නකොට අපිට අදහසක් නැහැ අපි හුස්ම ගන්නවද නැද්ද කියලා. එතකොට අපි ප්‍රතිසංවේදී නොවනකොට තියෙන අවස්ථාව ඒක. ප්‍රතිසංවේදී වෙනකොට පටන් ගන්නකොට මුල් අධීරයේදී අපිට තිබුණේ නැහැ ආස්වාද ප්‍රසවාස කයන ඉතාම හොඳින් ප්‍රකට වෙන මට්ටම. සමහරවිට ගන්නකොට ගන්නවා කියලා හිතෙනවා ඊට පස්සේ හිත කඩදාලා එළියට ගිහිල්ලා ආපහු ඉවර වෙනකොට තමයි හෙලන්න යනකොට තමයි සිහිය ආපහු එන්නේ. හැබැයි අන්න එහෙම නෙමෙයි ප්‍රතිසංවේදී වෙනවා කියන අවස්ථාවේදී සබ්බකාය ප්‍රතිසංවේදී කියලා කියන්නේ ආස්වාස් සහ ප්‍රසවාසය පිළිබඳව ඉතාම ගැඹුරු ඉතාම සියුම්ව ගියපු ආරම්භය උස්ම උඩට ගන්න මොහොත අරගෙන නතර කරන මොහොත කියන මේ අවස්ථා තුනේදම තුන දක්වාම යාට හොඳට සිහියක් තියෙනවා. එතකොට මේ සති නිමිත්තෙන් සිත ගිලිහිලා කියන එක නෙමෙයි මේකට ඒ විදිහට හිත යාට වැඩෙනවා එතනදී. එතකොට මෙන්න මේ ආකාරයට ආනාපාන සති භාවනාව ඇතුලේ යාට සිහිය පවත්වා ගන්නට පුළුවන්කම තියෙනවා. සබ්බකාය ප්‍රතිසංවේදී අසසිස්සාමීති සික්කති පසසිස්සාමේති සික්කති කියන ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක පිළිබඳවම එයාට හිත පවත්වා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට ආස්වාස ප්‍රස්වාසකය ඉතාම හොඳින් ප්‍රකට වෙනකොට අපිට ඊළඟ අධීරත තමන්ගේ හිත නිකම්මපත් වෙනවා. ඒ තමයි අසම්භයං කාය සංඛාරං අසසිස්සාමේති සික්ඛති අසම්භයං කාය සංඛාරං පසසිස්සාමේති සික්ඛති. කාය සංස්කාරයන් සංසිඳවමින් ආශ්වාස කරනවා කාය සංස්කාරයන් සංසිඳවමින් ප්‍රශ්වාස කරනවා කියන මේ තැනට එයාගේ මනසපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාය සංස්කාරයන් සංසිඳවනවා කියලා කියන්නේ මොකක්ද? කාය සංස්කාරයන් සංසිඳවනවා කියලා කියන්නේ දැන් අපිට මේ කායේ පැවැත්මක් තියෙනවානේ. කායේ පැවැත්ම ඇති කරන්නේ මොකක් නිසාද? මේ ආශ්වාස ප්‍රශ්වාසය තමයි මේ කය පවත්න්නේ විදියම උපකාර කරන දේ බවට පත් වෙන නිසා ආශ්වාස ප්‍රශ්වාසයම කාය සංඛාරයයි කියලා කියනවා. ඒක මේ කයෙහි පැවැත්මට උපකාර කරන ලබන දේ තමයි ආශ්වාස ප්‍රශ්වාසය. ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තම කාය සංස්කාරය. එතකොට අපිට මේ කාය සංස්කාරය පිළිබඳව සබ්බ කාය පටිසංවේදීත්ව වගේම පසම් භයං කාය සංඛාරම් කියලා කියන්නේ පස්සම්බනේ කරනවා. පස්සම්බනේ කරනවා කියලා කියන්නේ සංසිඳවනවා කියන එක. කාය සංඛාරං කාය සංස්කාරය. මේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳ වීම ඇති කරනවා. කොහොමද ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳ වීම ඇති කරන්නේ? අර විදිහට සබ්බකාය ප්‍රතිසංවේදීව වාසය කරනකොට තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස නිමිත්ත ටිකෙන් ටික ටිකෙන් ටික සියුම්ව යන බව තමන්ට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් අද සංක සාමාන්‍යයෙන් අපි වැඩ කටයුත්තක් කරනකොට අපි ආශ්වාස ප්‍රශ්වාසයේ රළු වෙනවනේ. අපි ජීවත් එහෙම මොකද වෙන අපි කියන හසි වැටෙනවා අපි. වැඩක් කළොත් අපිට හසි වැටෙනවා. එතකොට ඒ වගේ අපි දේවල් කරනකොට මොකද වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ බොහොම වැඩිපුර කයට අවශ්‍ය කරනවා. ඒකට මේකේ තියෙන සුකුම අවස්ථාව, සියුම් අවස්ථාව තමයි අපි වැඩිපුර සිතුවිලි හිතනකොට මේ කයට වැඩිපුර ආස්වාද ප්‍රසවාසය අවශ්‍යයි. ඒ නිසා තමයි කෙනෙකුට තරහ ගියාම මොකද වෙන්නේ? තරහ ගියාම උෂ්ණ වැඩිපුර ගන්නවා. රාගයක් ඇත්තනම් උෂ්ණ වැඩිපුර ගන්නවා. මේ විදිහට අර චේතනාව සාමාන්‍ය පවතින මට්ටමකට වඩා ඉහළ මට්ටමකටපත් වෙනකොට මොකද වෙන්නේ? සිතුවිලි වේගවත් වෙන්න පටන් ගත්තාම ඒ හා අනුබද්ධිතව ආශ්වාස ප්‍රශ්වාසයේ ඊටම වේගවත් බවටපත් වෙන්න පටන් ගන්නවා. දැන් අර බාහිර තියෙන මේ කය පිළිබඳව තියෙන රළු සංඥාවලින් හිත නිදිලා. එළියේ එක එක දේවල් ගැන හිත හිත ඉන්නවා කියන සංඥාවලින් හිත නිදිලා. ආස්වාස ප්‍රස්වාස සංඥාව තුළ හිත පිහිටලා හුදෙක්ම මේ හුලම් පොදක ජීවිතයක් වගේ තමන්ගේ විශ්වපාර පිළිබඳව විතරක්ම සිහිනුවන පිහිටවගෙන ඉන්නකොට එතකොට එයාට දැන් කය ආස්වාස ප්‍රස්වාසයේ ටිකෙන් ටික සංසිඳෙන්න ගන්නයි මේ රළු කයට මේ කය සංස්කාරයට මේ කයට දැන් ආය සංස්කාරය වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන්ධනය අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් වාහනයේ එන්ජින් එකක් වේගෙන් වැඩ කරනකොට මොකද වෙන්නේ? ඒකට වැඩිපුර ඉන්ධන දහනයක් වෙනවා. එතකොට සාමාන්‍ය ගානින් යනකොට ඉන්ධන දහනය ඉස්සර අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේක සිතුවිලි වේගවත් ඇති වෙන පටන් ගත්තාම මේකට වැඩිපුර ආස්වාස ප්‍රස්වාස වෙනම ඉන්ධනය අවශ්‍ය වෙනවා. හැබැයි සිතුවිලි සංසිඳනකොට වැඩිපුර ආස්වාස ප්‍රස්වාසය අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න එතකොට මේක සංසිඳනවා ටික ටික ආස්වාස ප්‍රස්වාසය. ඒක තමයි පස්සම්බහං කාය සංඛාරං අසසිස්සාමේති සික්ඛති පස්සසිස්සාමේති සික්ඛති කියලා කිව්වේ කාය සංස්කාරයේ සංසිඳවමින් ආස්වාස් දස්වාස කරනවා. මේ කාය සංස්කාරයේ සංසිඳනකොට දැන් ආස්වාස් ප්‍රස්වාසයේ සංසිඳනවා. එතකොට සංසිඳන ආස්වාස් ප්‍රස්වාසයට අනුව හිත සංසිඳනවා. ආයෙත් මොකද වෙන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ සංසිඳනවා. ඒක සංසිඳනකොට හිත සංසිඳනවා. හරියට මේ මොකක් හරි නිබරදයක් නෙවෙයි. මේ ගලක ගැට ගහලා වතුරට දැම්මොත් ගලයට යනකොට අනිත්‍යයට යනවනේ. අන්න ඒ වගේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳනකොට ඒක අරමුණු කරගත්ත මනසක් මොකද වෙන්නේ? ටික ටික සංසිඳෙන්න ගන්නවා. මේක තමයි ආනාපාන සති භාවනාවේ තිබෙන විශේෂම ලක්ෂණය. අනෙක් භාවනාවල නිමිති දැන් අපි කසින භාවනාව ගැන පොඩ්ඩක් කතා කරන්නේ. කසින භාවනාව මොකද උන්නේ කියලා බලන්නකෝ. අර තිබුණ නිමිත්ත බල බල බල බල තමන්ගේ හිතට පුරුදු කරගන්නකොට අපිට ඒක හිතින් බලාගෙන ඉන්න තරම් ඇස්තරයට බලන්න ඕන නම් කොමනාවක් උනේ නැහැ. ඇස් දෙක පියාගෙන මරණ මිත්‍ර උපුටලා ගන්න පුළුවන්කම තිබුණා. ඒක දිහා නැවත මනසින් ආවර්ජනා කර කර ඉන්නකොට මොකද වෙන්නේ? ඒකටත් වැඩි ප්‍රභාස්කර නිමිත්තක් පහළ වුණා. ඊට පස්සේ ඒ නිමිත්ත ලොකු කරන්න පුළුවන්කම ලැබුණා, පොඩි කරන්න පුළුවන්කම ලැබුණා. ඔන්න අපිට ඒකේ හැකියාව ලැබුණා. දැන් එන්න එන්න පැහැදිලි වීම නුනේ නිමිත්ත. දැන් මේකේ මොකද්ද වෙන්නේ? එන්න එන්න සියුම් වෙනවා. ආස්වාද රසාව මේ ආනාපාන සති බාර අනිත් පැත්තට යනවා. එන්න එන්න සියුම් වෙනවා නෙමෙයි. එතකොට එන්න එන්න නිමිත්ත සියුම් වෙන්න පටන් ගත්තාම මේක සුකුමතර වෙනකොට තමන්ගේ මනස සියුම් නැති වුණොත් මොකද වෙන්නේ? අල්ලගන්න ඒක ඒ නිමිත්ත ග්‍රහණය කරගන්න තරම් තමන්ගේ මනස සියුම් නැති වුණොත් මොකද වෙන්නේ? ඒක ග්‍රහණය කරගන්න බෑ. දැන් හොඳ පැහැදිලි ඉදිරුවක් උඩ මැද්දේ තිබ්බ ඉදිකට්ටක් සියුම් ඉදිකට්ටක් තිබ්බ මේක ඇඟිලි දෙකෙන් ගන්න කියලා ගන්න බලනකොට අපිට ගන්න අමාරු වෙන එක පාරනේ. ඇයි ගන්න අමාරු? ඉදිකට්ට බොහොම සියෝ අපේ ඇඟිලි එච්චර අර්ථ ගන්න තරම් කුඩා නැහැ සියොම් නැහැ. ඒ නිසා අපිට ඒක ගන්න අමාරුයි. එතකොට පොඩි කුඩු ටිකක් දාලා මේ කුඩු ටිකක් එක්ක ගන්න කියලා කිව්වොත් ඒක ගන්න අමාරුයි අකින් අල්ලන්න. ඒකට ඇයි? ඒ විදිහට අපේ සියුම් නැතිකම නිසා තියෙන සියුම් නැති බව. අර සියුම් යන ආස්වාද ප්‍රසආස නිමිත්ත අපේ මනස දක්ෂ නැති වුණොත් ඒ නිමිත්ත අනුව මනස පිහිටව ගන්න මොකද වෙන්නේ? ආනාපාන සති නිමිත්ත නැති බවට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දැන් ඕනම කෙනෙකුට ඔය සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාසය කය ප්‍රකට කරගන්නත් පුළුවන් ඊට පස්සේ සංසිඳන මට්ටමකට යන්න පුළුවන් ටිකක්. Tamanthම වැටෙනවා කයට එච්චර ආස්වාස ප්‍රස්වාසය අවශ්‍ය නැහැ කියලා. තාමත් කුඩා හුස්ම පොඩක් ඇති යටෙන්නේ. ඒ මට්ටම ගොඩාක් වෙනකොට ඇති වෙන මට්ටම. ඊට පස්සේ එහෙම වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ආස්වාද ප්‍රසආසය දැනෙන්නේ නැතු යනවා කියන්නේ. දැන් ආනාපාන සතියේදී ආස්වාද ප්‍රසආසය දැනෙන්නේ නැතු ගිහින් එතනින් එහාට කොහොමද යන දකි වඩන්නේ. එතනින් එහාට වඩන්න පුළුවන්කම තියෙන්න බෑ මේක. ඒ නිසා ඒක නොදැන ගිහිල්ලා බෑ නිමිත්ත දැනෙන්න ඕනේ. ඇයි කෙනෙකුට ආස්වාද ප්‍රසආස නිමිත්ත නොදැනී යන්නේ? නිමිත්ත නොදැනී යන්නේ එතන නිමිත්ත ආස්වාස ප්‍රසආසය හයට අවශ්‍ය නැහැ සංසිඳනවා. හිත එකන නිසා ටිකක්. හැබැයි හිතේ මට්ටමට සංසිඳිලා නැහැ ඒක අල්ල ගන්න තරම් නිමිත්ත අල්ල ගන්න තරම්. අන්න එතකොට ආස්වාස ප්‍රසආසය නැහැ වගේ වැටහෙනවා. Tamange හිතෙච්චර සියුම් නැති වෙනකොට ආස්වාස ප්‍රසආසය නැහැ වගේ වැටහෙනවා. දැන් මේ පරිසරයේ තියෙන තව බොහෝ රූප තියෙනවානේ. එක එක විවිධ කිරණ තියෙනවා, විවිධ දේවල් තියෙනවා. මේකේ අපිට මේ දේවල් වුණාට දකින්න පුළුවන්. අපිට ඒ දේවල් දකින්න බෑ. ඇයි දකින්න බැරි? අපේ ඇහැ සියුම් නැහැ. ඒ වගේ දැන් අතනදී මනස සියුම් නැහැ. තියෙන ආස්වාස ප්‍රසආසයේ ග්‍රහණය කරගන්න. අන්න එතකොට කෙනෙක් හිතනවා මේක සමාධිමත් තමයි මම හුස්ම ගන්න නැතිවස්තමකට පත් වෙනවා හෝ එවත් නැතිනම් මේක හිස්තනකට පත් වුණා දැන් මට මොකුත් දැනෙන්නේ නැහැ කියලා. නෑ ඒක එහෙම දෙයක් නෙමෙයි. ඒ භාවනාවේ තමන්ගේ මනස ඊට වඩා සියුම් කරගත යුතු තැනක මනස සියුම් නැහැ ආස්වාස ප්‍රසවාස නිමිත්ත සියුම් වෙනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕන? අපි මේ වෙලාවේදී කල්පනා කරලා බලනවා කාටද ආනාපාන සතියේ නැතිනම් ආස්වාස ප්‍රස්වාස නිමිත්ත නැති වෙන්නේ කියලා. කාටද ආස්වාස ප්‍රස්වාස නැතිනම් හුස්ම ගන්න නැත්තේ කවුද කියලා බලනවා. නිරෝධ සමාපත්තියට සම්බන්ධුනොත් කෙනෙක් හුස්ම ගන්නෙ නැහැ. අසඤ්ඤ ඵලයේ කියොත් අසඤ්ඤ ධානයකටපත් වෙනොත් ඒ කෙනා ඒ සමම්පදිලා ඉන්නකොට හුස්ම ගන්නෙ නැහැ. පුත්ත ධානයකට සම්බන්ධිලා ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මරණොත් එහෙම මරණ මිනිස්සු ආස්වාද ප්‍රසවාස කරන්නේ නැහැ. එතකොට මෙයාදී පුද්ගලෝ කවුරුත් ආස්වාද ප්‍රසවාස කරන්නේ එතකොට එයා කල්පනා කරලා බලනවා මම වැරලක් නැහැ. මම ජීවත් වෙනවා. එතකොට අසඤ්ඤ තලයකටපත් වෙලා වූ අසඤ්ඤ ධානයක් උපදලා සමාපත්තියකට සමවැදිලත් නැහැ. චතුත්ථ ධානයකට සමවැදිලත් නැහැ. නිරෝධ සමාපත්තියකට සමවැදිලා ඒ විදිහේ සත්‍යයකට මමපත් වෙලත් නැහැ. එහෙනම් මොකද්ද මේ වෙන්නේ? මේ මේ පවතිනා වූම ආස්වාස ප්‍රසආස මට ප්‍රකට වෙන්නේ නැති බව තියෙනවා කියලා තමන්ගේ හිත මේ ඒ පිළිබඳව මෙනෙහි කරන්න ගන්නවා. එතකොට මෙනෙහි කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රසආසයේ දැන් ඇත්තටම ඔකේ වෙන තාක්ෂණය තමයි දැන් අර හිත එක තැනක දැන් හිර වෙලානේ තියෙන්නේ. දැන් අර අරගෙන මෙනෙහි කරන්න පටන් ගත්තාම දැන් සිතුවිලි වැඩිපුර උපදින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ කය ප්‍රතිබද්ධ වුණ ආශාස ප්‍රසාසයේ ටිකක් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ආපහු වන්න ආශාස ප්‍රසාසයේ තියෙනවා කියලා දැන් දැනෙනවා. ඊට පස්සේ ආයෙත් අර නිමිත්ත අල්ල ගන්නවා. ආයෙත් සංසිඳීගෙන යනකොට ඔන්න හිත අරගෙන යන්න පුළුවන්. ආයෙත් උන ආයෙත් අරද කරන්න වෙනවා. එතකොට මේ විදිහට කරන්න පුළුවන්. හරියට ගාන්ඨාරයකට අපි මෙහෙම අතින් තත්ත්වයක් දැම්මොත් අපිට ඒක තත්ත්වය දැම්මහම දාපු වෙලාවේදී ස්පර්ශ වන මොහොතේදී අපිට ඇහෙනවනේ ශබ්දයක් ඒ ස්පර්ශන බවට සද්දයක් එනවා. මේ ශබ්දය ඊට පස්සේ එකපාර නතර වෙලා යනවාද කීයකට ගැහුවොත් නේ. ඒක අනුනාද අවස්ථාව ඇහෙනවා. අපිට අනුරාගයන් ඇහෙනවා ඒකේ ටික වෙලාවක් යනවා. එතකොට කලින් ඇහුණ වගේම ඇහෙන්නේ නැහැ නේ ටික ටික මොකද වෙන්නේ? අඩි වී අඩි වී අඩි වී අඩි වී යනවා. යම් මට්ටමකට අපේ කනට ශබ්ද අහන්න පුළුවන් නම් ඒ මට්ටමට ඇහෙනවා. ඒක ඊටත් වඩා පල්ලෙහාට යන හැබැයි අපිට ඇහෙන්නේ නැහැ, ගොචර වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ මේ ආස්වාද ප්‍රසආස නිමිත්ත මොකද වෙන්නේ? අර මුලින් ඉතාම බලවත් වැටුණු නිමිත්ත දැන් ටික ටික සියුම් වෙනවා. සියුම් වෙන්න වෙන්න මනසක් සියුම් කරගෙන යනවා. හරියට අර අනුනාද අවස්ථාවන් වගේ. ඒක කොයි වෙලාවකවත් අර සීමාව ඉක්මවා නොයා යුතුයි. කොයි සීමාවද? අපේ කනට ඇහෙන සීමාව ඉක්මවා ගියාම සද්දයෙන් නැතුව ගියා වගේ ආස්වාස ප්‍රසආසයේ සංසිඳිලා මනස සංසිඳින්න නැතුව තියෙන්න පුළුවන් කමක් නැත්තේ. එහෙම දැනීමක් වෙන්න බෑ. එතකොට අපිට මේ දෙකම එකට අරගෙන යන්න සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වෙනවා සියුම් වෙලා ඒ මට්ටමේ සියුම් ආස්වාස ප්‍රස්වාසයේ දැනගැනීමේ හැකියාවක් අපිට තියෙන්නට අවශ්‍යයි. අන්න කොහොම ආනාපාන සති භාවනාව කරනකොට ඔකට කියනවා පස්සම් බහයන් කාය සංකාරයන් අසුසිස්සාමීති සික්ඛති කියලා. එතකොට මේ ශික්ෂණය මොකද්ද මෙතන ලබන? ශික්ෂණය තමයි නිවැරදි පිළිවෙලින් ඔය ලබන ශික්ෂණය. ඒක යාට කියනවා සීල සංවරය කියලා. සීලය තුල යහිටනවා. ඒක අර ශික්ෂාපද සංඛ්‍යාත සීලය නෙමෙයි. නිවැරදි පිළිවෙලෙන් ඒ කියපු ක්‍රමයට අනුරූපීව එයා ලබන ශික්ෂණය තමයි සීල සංඛ්‍යාත ශික්ෂණය. ඒ ශික්ෂණය තුළ එයා ලබන යම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්නේ චිත්ත ඒකාග්‍රතාවය තමයි එයා ත්‍රිශික්ෂාවෙහි සමාධිමය වශයෙන් ඇති කරගනු ලබන ශික්ෂණය. ඒ වගේම එතනින් පසු එයාට එතන යම් අවබෝධයක් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ පිළිබඳව නුවණක් තියෙනවා නම් ඒක තමයි එයාට තියෙන ප්‍රඥා ශික්ෂාව බවට පත් වෙන්නේ. ඒකට ඒ එකක් ඇතුළේ ශික්ෂා ධර්මයම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. තාම සියුම්ම අපිට විමසා බලනකොට. ඒකට මෙන්න මේ විදිහට අපි ආස්වාස් ප්‍රස්වාසය පිළිබඳව ප්‍රකට කරගන්නකොට ওই ටික තමයි අපිට කායानुපස්සනාවට අදාළ වෙන භාවනාවන් බවට බවටපත් වෙන්නේ. එතකොට මොකද ඔතන ඔය ඔක්කොම යන්නේ මේ කාය ප්‍රතිබද්ධ වුණ මත්තමක ආස්වාස ප්‍රසවාස යනවා ගිහින්. එතකොට ඕක තමයි ප්‍රධාන වශයෙන්ම ආනාපාන සතියේ තියෙන තීරණාත්මක අවස්ථාව. තීරණාත්මක අධියර. ඔතනින් ආස්වාස ප්‍රසවාසයේ සංසිඳිලා තාම සුකුම මට්ටමට සංසිඳිලා පරිකර්ම කරනකොට භාවනා කරන කෙනෙකුට තමයි ඒ නිමිති පහළ වීම කියන දේ සිද්ධ වෙන්නේ. ආනාපාන සති නිමිති පහළ වීම සිද්ධ වෙනවා. ඒ පහළ වෙන නිමිති කෙන කෙනාගෙන් පුද්ගල නානත්වයන් අනුව චරිත නානත්වයන් අනුව විවිධ වශයෙන් නිමිති පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. පහළ වෙන නිමිත්ත හඳුනා ගැනීම ඉතාම වැදගත්. එතකොට සමහර කෙනෙකුට ඉතාම සියුම් කුළුම් සඳහක් වගේ දිය සිල්විය ආරාවක් විවිධ ආකාරයෙන් වැටහින් තියෙනවා. ඒක වැටෙන ආකාරයන් විතරයි. හැබැයි අපි මේ වැටෙන විදිහ වර්ධවා ගන්න හොඳ නැහැ. අපි නිමිත්ත හරියට ග්‍රහණය කර ගැනීම සිද්ධ කළ යුතුයි. ඒක උදෙක්ම ආස්වාස ප්‍රස්වාස නිමිත්ත විදිහට තියෙන්න ඕන මිසක රූප සතහන් හිතේම වාගෙන ඒක දිහා බලාගෙන ඉන්න ගිහිල්ලා හරියන එකක් එහෙම නෙමෙයි. එතකොට අන්නේ නිමිත්ත වැටහෙන ආකාරයෙන් ඉතාම හොඳින් ග්‍රහණය කරගත්තට පස්සේ තවදුරටත් එයා භාවනා කරන්නේ අර කාය ප්‍රතිබද්ධ වුණ ආස්වාස ප්‍රස්වාස යනුව නෙමෙයි. එයා භාවනා කරන්නේ නිමිත්ත හැටියට වැටහෙන ආස්වාස ප්‍රස්වාසයත් එක්ක. ඒක ඒකත් එක්ක තමයි ආගන්නේ. මොකද ඒක එක සමව පවතිනවා. ඒක විසම වෙන්නේ නැහැ. ඒක තාම සමව එයාට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක මනසින්ම පුතාගත්ත දෙයක්. දැන් කසින භාවනාවේදී අර අපි දැන් මැටි ආලේප කරලා මැටි ගවුමක් හදලානේ ගන්නෙ. දැන් ඕකේ පොඩි පොඩි ඉරිතැලීම් පොඩි පොඩි වලලි ඒවා තියෙනවා. හැබැයි උද්භාග නිමිත්ත එච්චර දකින්න බෑ. ප්‍රතිභාග නිමිත්ත එනකොට අර මොකක්වත් නැහැ. ඊටාම ප්‍රභාස්වර වෙනවා. ඒ වගේ දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ අපි කාය ප්‍රතිබද්ධව තියෙන එකේ ස්වභාවය මොකද්ද? ඒකේ උස් පහක් තියෙන තියෙනවා. හැබැයි නිමිත්තක් හැටියට මේක වැටහෙන්න පටන් ගත්ත තැනකදී ඒක සමව පවතින පටන් ගන්නවා නිමිත්ත. එතකොට එතන සැලවීමක් ඇත්තේ නැහැ. මෙන්න මේ මට්ටමේදී ඔහුට පුළුවන්කම තියෙනවා ධ්‍යාන ලක්ෂණ හඳුනාගෙන ධ්‍යාන උපදවන අර්පණා සමාධිය දක්වා ඒක දියුණු කර ගැනීමෙහි හැකියාව තියෙනවා. එතකොට මේ තමයි ආනාපාන සතිය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට හුදෙක්ම ආනාපාන සතිය භාවනාව කරනකොට අපිට ඔය තැන් අපිට ඉබේ හිත තියන්න තියෙන තැන්. ඒ කියන්නේ ඒක නිකම්ම ස්වභාවිකව ඇති වෙන තැන්. ආනාපාන සතිය කියලා කියන්නේ සීයනේ. ආස්වාස ප්‍රස්වාස පිළිබඳව තියෙන සීය. ඒක තියන්න තියෙන කොතනද සරලවම කිව්වොත් ඒක තියන්න තියන්නේ සෝ සතෝ ආස්වාසදී සතෝ පස්සසදී. එච්චරයි. සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රස්වාස කරනවා ඒක තමයි කරන්න තියෙන්නේ. එච්චරයි කරන්නේ භාවනාව පිටියට. ඒක කරනකොට තමයි දීගං වාස සන්තෝ දීර්ඝ වාසාස කරනකොට දීර්ඝව ගන්නවා රසව කරනකොට රසව කරනවා කියන එක පිළිබඳව දන්න. ඊට පස්සේ තමයි සබ්බකාය පටිසංවේදී වෙන්නේ. ඊට පස්සේ තමයි පස්සම්භයං කාය සංඛාරං කියලා කාය සංස්කාරයන් සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාසය කිරීම සිද්ධ කරලා මේ මට්ටමට අපිට හිතපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය තුළ කය ප්‍රකට වීම සහ කහි කයෙහි සංසිඳීමේ විදිහට ගරුණී සංඥාසක් දැනගන්න සංඥාස ඊළඟ කාරණා විදිහට පැහැදිලි කිරීමක් කරලා දෙන්න සංඥාද මේ කායනුපස්සනාව එහෙම වෙද්දී මේ මේ ආකාරයටම සංඥාස මේ වේදනා සංඥා කොහොමද ප්‍රකට වීම සහ සංසිඳීම වෙන්නේ වේදනා සංඥා අපිට ප්‍රකට වෙන මට්ටම ගත්තාම වේදනා සංඥා ප්‍රකට වෙනවා කියලා කියන්නේ චිත්ත සංඛාර මට්ටම. සංඛාර පටිසංවේදී කියලා කියන්නේ චිත්ත සංකේකට ඒකට චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා. එතකොට දැන් මේක වේදනා සංඥා වශයෙන් චිත්ත සංස්කාර ධර්මයන් උපදින්නට පෙර ආතුව කියන දේ තමයි අපිට දැන් මේකම ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයෙන් වැඩෙන විදිහට මේක වැඩෙනවානේ ආනාපාන සති භාවනාව. එතකොට මේ ආනාපාන සති භාවනාවේදී වේදනානුපස්සන දැන් ඔය කලින් කියපු ටික ආයනපස්සනාවට අදාළව වැඩෙන ටික. වේදනානුපස්සනාවට අදාළව අපි දියුණු වෙන ආකාරය දිහා බැලුවාම අපිට හඳුනා ගන්නට පුළුවන් පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී, අසුඛ සංවේදී, සික්කටි, පසුසුඛ සංවේදී සික්කටි කියන්නේ. එතකොට ඒක දු වේදනාත්මක වශයෙන් අපි දකින දෙයක්. එතකොට ප්‍රීතිය සහ සුඛය. එතකොට පීතිපටි සංවේදී, සුඛපටි සංවේදී කියලා කියනකොට අපි දන්නවා ප්‍රීති වශයෙන් අපිට ඇති වෙන ධානා චිත්තයන් තියෙනවා. සුඛ වශයෙන් අපිට ඇති වෙන සුඛේ එකකතාව වශයෙන් ඇති වෙන ධ්‍යාන චිත්තයන් තියෙනවා. එතකොට මේ ප්‍රීතිය සහ සුඛය කියන එක මේ ධ්‍යාන අංගයන් අතර ඉතාම ප්‍රධානයි. අර විදිහට නිමිත්ත වදන කෙනෙකුට එයාට මේ ප්‍රීති සහගත ධ්‍යාන ප්‍රතිලාභය කරන්න පුළුවන්කම තියෙනවා. සුඛ සහගත ධ්‍යාන ප්‍රතිලාභය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ නිමිත්ත ඉතාමත් ප්‍රීතිමත් දෙයක් උපදවන දෙයක් හැටියට තමයි ප්‍රකට වෙන්නේ. දැන් නිමිත්තයි අරමුණයි මේ ඔක්කොම එක එකක් හැටියට මෙයාට හම්බ වෙන්නේ දැන්. එතකොට මේ එකක් හැටියට හම්බ වෙනකොට ඒ හිතේ තියෙන ගති ටික තමයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතාව කියන මේ පංචාංගික ධාන ලක්ෂණ. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතාවය කියලා කියන්නේ මේ විතර්කණයේ තියෙන්නේ අර අස්වාස ප්‍රස්වාස නිමිත්ත අරඹයාම. ඒකෙන් එළියට යන්නේ නැහැ. ඒකම තමයි විතර්කණයේ තියෙන්නේ. හිතේ හැසිරීම තියෙන්නේ ඒ නිමිත්ත පිළිබඳ වුණා. ඒ වගේම ප්‍රීතිය තියෙන්නේ ඒ නිමිත්ත තාමත් ප්‍රීතිදායක දෙයක් ඇටියට තමන්ගේ වැටහීම තියෙනවා. ඒ නිමිත්ත හිත පැදීමේ තාම සුවදායක දෙයක් ඇටියට තමන්ගේ හිත තියෙනවා. ඒ වගේම ඒකාග්‍රතාවය තියෙන්නේ හිත එකඟ වෙලාමයි මේ නිමිත්ත පිළිබඳව තියෙන්නේ. මේ ධානාංග ටික මේ එකම සංඥාව ඇසුරු කරගෙන ඒ චිත්ත පරම්පරාවන්ගේ මේ අංග සහිතව පහළ වීමක් තමයි ධානා සිත් වල පහළ වීම කියලා කියන අවස්ථාව. එතකොට එතනදී ප්‍රීති ප්‍රතිසංවේදී සුඛපති සුඛපති සංවේදී කියලා කියන්නේ ප්‍රීතිය පිළිබඳව ප්‍රතිසංවේදීව ප්‍රීතිය වෙන්කොට අරගෙන මේ නිමිත්තත් එක්ක තියෙන ප්‍රීතිමය ස්වභාවය පිළිබඳව ප්‍රතිසංවේදීව ඒ පිළිබඳව දැනුම් නැතුව ආස්වාස ප්‍රසආසය කරනවා. එහි තියෙන සුඛය පිළිබඳව දැනුම් නැතුව සැප සහගත බව පිළිබඳව දැනුම් නැතුව ආස්වාස ප්‍රසආසය කිරීම සිද්ධ කරනවා. එතකොට මේක ත්‍ෘතිය ධාන මට්ටමට එනකම්ම කෙනෙකුට මේ පීතිය සාසුකේ කියන මට්ටම අත්විඳින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ආකාරයට ධාන දක්වා මේ ආනාපානසති භාවනාවේ ඉදියනුව ඇති කරගන්නට පුළුවන්. ඒ මට්ටමින් වැඩෙනකොට තමයි වේදනානුපස්සනාව වැඩෙන අවස්ථාව කියලා කියන්නේ. මේ පීතිය සාසුකේ කියන සුඛ වේදනාව මුල් කරගත්ත මට්ටමක මේ ආනාපානසති භාවනාව වැඩෙන තැන. අන්න ඊට අනතුරුව තමයි අපිට හම්බ වෙන්නේ චිත්ත සංකාර ප්‍රතිසංවේදී අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති සික්කති කියන එක. චිත්ත සංස්කාර ප්‍රතිසංවේදීව ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියන එක. චිත්ත සංඛාර කියලා කියනකොට මොනවද මේ චිත්ත සංඛාර කියලා කියන්නේ? චිත්ත සංස්කාරයන් කියලා කියන්නේ වේදනා සහ සංඥා කියන මේ ගති දෙකට කියනවා චිත්ත සංස්කාර කියලා. මේකට හේතුව තමයි වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක ඉතාම සුවිශේෂ ගති දෙකක්. දැන් චෛතසික 52ක් තියෙනවානේ. චෛතසික 52 චෛතසික ධර්මයන් තිබුණා. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්, සංඥාව කියන්නේ චෛතසික ධර්මයක්. හැබැයි මේ ටික ඔක්කොම සංස්කාර ස්කන්ධය තුළ සංග්‍රහ කළේ නෑනේ. ස්කන්ධ තුනයි කියේ නෑනේ. ස්කන්ධ පහක් කියලා නේ කියන්නේ. අරනම් එහෙනම් කියන්න තිබුණා රූපස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. අපිට ස්කන්ධ තුනක් ගැන කතා කරන්න පුළුවන්. ඒ වේදනා සංඥා දෙක සංස්කාරය තුළ තුන සංග්‍රහ වෙනවා. එහෙම සඳහන් වෙන්නේ නැහැ. ස්කන්ධ පහ. අර සංස්කාරය ඇතුළත සංග්‍රහ කරන එක වේදනාවයි සංඥාවයි නිකන් මේ දෙකට කරන මදි කුංචි කමක්. ඒක ඉච්ඡර ප්‍රධාන වැඩ කොටසක් කරන මේ සිිතේ පැවැත්ම වෙන්නේ විඥාණය විශේෂයෙන්ම විඥානනය ඇති කරගන්න විදීම පිළිබඳව ඇති කරගන්න. වේදනාව කියන්නේ. විඳින්නේ යම් බඳුද විඥානයේ බඳුව තමයි ඒක දැනගන්නේ. හඳුනන්නේ යම් බඳුවද දැනගැනීමේ බඳුව තමයි ඇති වෙන්නේ. නිසා වේදනා සංඥා කියන මේ ගති දෙක අත්හල නොහැකි ප්‍රධාන කෘත්‍ය සම්පාදනයක් කරන ගති දෙක. එහෙනම් තමයි මේ දෙක වෙනමම ස්කන්ධ ධර්ම දෙකක් විදිහට පවා සංග්‍රහ කරන්නේ. වේදනාවෙහි සහ සංඥාවෙහි තිබෙන ඒ සුවිශේෂ භාවය නිසා. එතකොට මේ වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක තමයි චිත්ත සංස්කාරය කියලා කියන්නේ සිතේ පැවැත්ම කියන දේ පවතින්නේ රඳා පවතින එක ප්‍රකට වෙන්නේ සිත කියන දේ මේ වේදනාව සහ සංඥාව නිසා. යම් අරමුණක තියෙන වේදනාත්මක බව අපිට ප්‍රකට වෙනවා. ඒක හඳුනා ගන්න ආකාරය ප්‍රකට වෙනවා. හඳුනා ගන්නා විදිහ ප්‍රකට වුණොත් මොකද? වැරදුනොත් මොකද වෙන්නේ? ඒක වැරදි විදිහට තමයි දැනගැනීම තියෙන්නේ. අපි රැවටෙන්නේ නේ. කෙනෙක් දිහා බලලා තව කෙනෙක් කියලා අපි රැවටෙන්න බෑ අපි. රැවටෙන මොකද්ද? එතකොට හිතට ඒ වැරදි දැන ගැනීම ඇති කරලා තියෙන්නේ කවුද? සංඥාව ඒක හඳුනාගත්ත විදිහ. මේ අහවල් කෙනා කියලා අපිට කෙනෙක් දිහා බලලා වැරදි විදිහට හඳුනාගන්න පුළුවන්. අපි යාට කියලා කතා කළොත් සමහර විට වෙන කෙනෙක්. ඇයි එහෙම වෙන්න පුළුවන්කම තියෙන්නේ? හඳුනාගත්ත විදිහ. හඳුනාගත්ත විදිහ වැරදුනොත් දැනගන්න විදිහ වෙනස් වෙනවා. එහෙනම් චිත්තේහි පැවැත්මට, චිත කියන විඥානනේහි පැවැත්මට ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් තමයි සංඥාව කියලා කියන්නේ. එතකොට අපි හොඳ හෝ නරක විදිහට හඳුනගන්න දේ පිළිබඳව විනිශ්චය වීම තියෙනවා. එතකොට ඒකට කියනවා වේදනාව කියලා. එතකොට මේ වේදනාව සහ සංඥාව කියන මේ ගති දෙක ඉතාමත් විශේෂ ලක්ෂණයක්. ඒ නිසා තමයි මේ චිත්ත සංඛාර පටිසංවේදී අස්සසි සාමීති සික්කති පස්සසි සාමීති සික්කති කියලා කිව්වේ. එතකොට විඳීම සහ හඳුනා ගැනීම කියන දේ මුල් කරගෙන ආස්වාස ප්‍රස්වාසය සිද්ධ කරනවා. ඒ කියන්නේ දැන් එයා හොඳින් හිතේ පවතින වේදනා සහ සංඥා කියන මේ ගති දෙක පිළිබඳව ප්‍රකට කරගෙන තියෙනවා. වේදනාව කොහොමද යා ප්‍රකට කරගන්නේ? අර හිතේ ප්‍රීතිය සහ සුඛය වශයෙන් අර ඇති කරගත්ත වේදනාවක්. ඒ වේදනාව සහ අර නිමිත්ත ප්‍රතිබද්ධව ඇති කරගත්ත සංඥාවක්. මේ දෙක තමයි ප්‍රකට කරගන්නේ. ඒකට වේදනාව සහ එයා ප්‍රකට කරගන්නවා ඊටාම හොඳින් වේදනාව. වේදනාව කියලා කියන්නේ අර සුඛ සහ ප්‍රීති කියලා වශයෙන් ඇති කරගත්ත වේදනාත්මක බව තමයි එයාට එතනදි ප්‍රකට වෙන වේදනාව. සංඥාව. සංඥාව තමයි මේ සැප සහගත නිමිත්ත අර ආස්වාස ප්‍රසවාස නිමිත්තම සැප සහගත බවෙන් යුක්තයි කියන එක එයාට ප්‍රකට වෙනවා. වේදනාව හඳුනා ගැනීම සහ නිමිත්ත. මේ තුනම එයාට එකට වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඉතාම අධිකතර ප්‍රීතිමය ස්වභාවයකින් අර නිමිත්ත තවදුරටත් එයාට පැහැදිලි වෙනවා. හරියට මණික් ගලක් අරගෙන උපදානවා වගේ. එතකොට මණික් ගලක් අරගෙන උපදානවා වගේ දැන් ප්‍රීතිය දැනෙනවා, සුඛය විඳිනවා. ඒ නිමිත්ත පවත්නකොට මේ නිමිත්ත තුලම ඒ ටිකම එකතු කරලා අපි දකිනකොට හරියට මේ මහ රස පින්ඩයක් වගේ මේ තුනේම එකතුවක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව තමයි චිත්ත සංඛාර පටිසංවේදී අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති කියලා කියන්නේ චිත්ත සංස්කාර ප්‍රතිසංවේදීව ආස්වාස කරනවා ප්‍රසවාස කරනවා කියලා කියන්නේ. එතකොට මේ චිත්ත සංඛාර ප්‍රතිසංවේදීව මේක කරනවා වගේම අපිට ඊට පස්සේ ඊළඟ අදියර තමයි පසම්බයන් චිත්ත සංස්කාරං අසසිස්සාමේති සික්කති පසසිස්සාමේති සික්කති. චිත්ත සංස්කාර සංසිඳවමින් ආස්වාස කරනවා ප්‍රසවාස කරනවා. චිත්ත සංස්කාර සංසිඳ වේ යුත්තේ චිත්ත සංස්කාර සංසිඳ විය යුත්තේ ප්‍රීතිය සහ සැපය කියන මට්ටම අපිට ප්‍රකටව මේ ඔක්කොම එකතුව පවතිනකොට මේ භාවනාවේ වැඩිමක් වෙන්නේ. මොකද ඊට වඩා ඊටාම සුකුමතරයි ඊට වඩා ඊටාම සංසිඳුණු මට්ටමක් තමයි උපේක්ෂාවේ තියෙන්නේ. හරියට ප්‍රීතිය කියලා කියන්නේ යම් වතුරක වැලි ගහනවා වගේ. වැලි ගහමින් තියෙනකොට පැහැදිලි වතුරක උනත් රැලි ගහන කම නිසා අපැහැදිලි බවක් තියෙනනේ. රැලි ගහන නිසා අපැහැදිලි බවක් තියෙනවා. අන්න ඒ වගේ දැන් ප්‍රීතිය වැටෙන්න පටන් ගන්නවා මේක ඕලාරිකයි කියන්නේ. එතකොට සුඛය කියන එක හරියට දැන් වැලි ගැසීමක් නතර වෙලා සමහර අවස්ථාවකදී මොකද වෙන්නේ මුළු ජල තලයම එකට පැද්දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒතර පැද්දීම නිසා වෙන අපහැදිලි බව තියෙනවා. එතකොට තේරෙනවා සුඛය කියන එකත් එකක් රළු වැඩි වගේ. දැන් ප්‍රීතිය රළු වැඩි කියලා මුලින් තේරෙනවා ප්‍රීතිය සංසිඳනවා ඊට පස්සේ සුඛය ඒකත් රළු වැඩි කියලා තේරෙනවා ඒකත් සංසිඳනවා එතකොට මොකද වෙන්නේ උපේක්ෂාවෙහි සිට ඒකන්න පටන් ගන්න. ඒකට ඉතාම පැහැදිලිව එයාට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට එයාට දැන් අර වේදනාව අපි කියවන ප්‍රීතිය සහ සුඛය අනුවයි තිබ්බේ කියලා. සංඥාවත් ඒක අනුවමයි තවතින කියලා. එතකොට දැන් මොකද වෙන්නේ? වේදනා සංඥා දෙක පවතින අර ප්‍රීතිය සහ සුඛය සංසිඳනකොට වේදනා සංඥා දෙකෙහි ප්‍රකට වීම සංසිඳෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි පස්සම්භයන් චිත්ත සංඛාරං අසසිස්සාමීති සික්ඛති අසසිස්සාමීති සික්ඛති කියලා සඳහන් කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය තුල කායानुපස්සනාව සහ වේදනානුපස්සනාව කොටස කය ප්‍රකට වෙන්නේ කොහොමද? කය සංසිඳෙන්නේ කොහොමද? ඒ වගේම වේදනානුපස්සනාවට අදාළවත් ඒ කාරණා ටික ඊටමත් පැහැදිලිව අපට දේශනා කරන්න තිබුණා. අපකරෙහි අනුකම්පාවෙන් පුරා හොරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න තිබුණා. ලබුණ රෝකන්දා ආරණ්‍ය ශ්‍රීනාසනාධිපති රාජකීය පඬිත පූජනීය කුත්මලේ කුමාර කස්සප පින්නස් ස්වාමීන් වහන්සේටත් නිරුක් නිරෝගී චිරජීවනයක් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්න තිබුණු සියලු කුසල් හේතුපනිශ්‍රේ වේවායි අප සාදුනාද පවත්වා අනුමෝදන් කරමු.